හොඳයි. අපි එහෙනම් මේ කතාවට ටිකක් ගැඹුරින්ම කිමිදෙමු. මේක තමන්ගේ වාද කිරීමේ හැකියාව ගැන අසීමිත විශ්වාසයක් තිබුණු මහ ප්‍රඥයෙක් සහ බුදුරජාණන් වහන්සේ අතර සිද්ධ වුණු ආත්මය කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක ගැන වුණු ඓතිහාසික සංවාදයක විග්‍රහයක්. අපි මේ කතාව පටන් ගවෝ සච්චකගෙම වචනවලින්. ඔහු කියනවා මේ සිත්පිත් නැති කණුවක් එක්කමම වාද කරන්න ගියොත් ඒ කණුවත් වෙවුලනවා. එහෙව් එකේ මිනිස්සෙක් ගැන කතා කරන්න දෙයක් තියනවද? බලන්නකෝ ඒ ආත්මවිශ්වාසය. ඔහු හිතාගෙන හිටියේ තමන්ගේ බුද්ධියෙන් සහ තර්කයෙන් ඕනෑම කෙනෙක්ව පරාජය කරන්න පුළුවන් කියලා. ඉතින් සත්‍යකගේ මේ අසීමිත ආත්මවිශ්වාසය තමයි මහා බුද්ධිමය ගැටුමකට පාර කපන්නේ. අපි බලමු ඔහු තමන්ගේ අභියෝගය ප්‍රකාශ කළේ කොයිතරම් නාටකීය විදියටද කියලා. සච්චක තමන්ගේ විරුද්ධවාදියෙක්ව වාදයකදී සම්පූර්ණයෙන්ම සුන්නද්දූලීකරණ හැටි විස්තර කරන්න හරිම දරුණු විචිත්‍රවත් උපමා තමයි පාවිච්චි කළේ. ඔහු ලිච්ඡවි කුමාරවරු 500ක්ම එකතු කරගන්නවා තමන්ගේ ඊළඟ අභියෝගය බලන්න. එතනදී ඔහු කියනවා හරියට ශක්තිමත් මිනිහෙක් දිග ලොම් තියන එළුවෙක්ව ඒ ලොම් වලින් අල්ලලා හොලවල පැත්තකට විසික් කරනවා වගේ මම ශ්‍රමණ ගෞතමයන්ව වාදෙන් පටලවලා පැත්තකට දානවා කියලා. බලන්නකෝ ඒ පුරසාරම හැබැයි බුදුරජාණන් වහන්සේව කෙලින්ම මුණගැහෙන්න කලින් සත්‍යකට අහම්බෙන් වගේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වන අස්සජිතරුන්ව මුණගැහෙනවා. ඉතින් එතනදී ඔහුට පොඩි ඉඟියක් පෙරදැක්මක් වගේ දෙයක් ලැබෙනවා ඔහු ප්‍රතික්ෂේප කරංග බලාපොරොත්තු වෙන දර්ශනය ගැන. දැන් සත්‍යකට කොහෙත්ම පිළිගන්න බැරි වුණු මූලිකම ඉගැන්වීම තමයි මේ. බුදුදහමට අනුව අපි මම කියලා හිතාගෙන ඉන්න මේ පැවැත්ම හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් පහකින්. අපි ඒකට කියනවා පංචස්කන්ධය කියලා. ඒ කියන්නේ අපේ මේ භෞතික ශරීරය, ඒ කියන්නේ රූපය, ඊළඟට අපිට දැනෙන හැම හැඟීමක්ම, විඳීමක්ම, ඒ කියන්නේ වේදනාව, දේවල් හඳුනා ගැනීම. මේක මේසයක් මේක පුටුවක් වගේ. ඒ තමයි සංඥාව. ඊළඟට එනවා අපේ ඔළුවේ දුවන හැම සිතුවිල්ලක්ම, චේතනාවක්ම, මානසික නැඹුරුතා. ඒ තමයි සංස්කාර. අවසාන වශයෙන් මේ හැමදේම අත්විඳින මූලික සිහිය. එමත් නැත්නම් විඥානය. ඉතින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම වුණේ මේ පහෙන් එකක්වත් ස්ථිර අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් වෙනස් නොවන ආත්මයක් නෙවෙයි කියන එකයි. හොඳයි. ඉතින් මේ අදහස් දෙක අතර තියෙන මේ මහා පරතරයත් එක්කම සත්‍යක තමන්ගේ තර්කය කෙලින්ම අරගෙන යනවා බුදුන් වහන්සේ ළඟට. මෙතලින් තමයි මේ සංවාදයේ හදවතම निराවරණය වෙන්න පටන් ගන්නෙ. මේකෙන් පැහැදිලිවම පේනවා එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර ලෝක දෘෂ්ටීන් දෙකක්. එක පැත්තකින් සත්‍යක තර්ක කරනවා අපි ශරීරයයි මනසයි තමයි මම කියන්නේ හරියට අපි හිටගෙන ඉන්න පොළොව වගේ ස්ථිර දෙයක් කියලා. හැබැයි අනිත් පැත්තෙන් බුදුන් වහන්සේ උගන්වන්නේ ඒ දේවල් අපිට ඇත්තටම අයිති නෑ. ඒවා නිතරම වෙලස් වෙන අස්ථිර ස්වභාවයන් විතරයි කියලයි. වාදේ පටන් ගන්නවත් එක්කම බුදුන් වහන්සේ කරන්නේ හරිම පුදුම දෙයක්. උන්වහන්සේ සත්‍යකගේ තර්කයට කෙලින්ම පහර දෙන්නේ නෑ. ඒ වෙනුවට උන්වහන්සේ අහන්නේ ඔහුගේ තර්කයේ අඩිතාලමම දෙඩරලා යන හරිම සරල ඒත් අතිශයින්ම ගැඹුරු ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ එතන ඉන්න හැමෝටම හොඳටම තේරෙන උපමාවකින්. උන්වහන්සේ අහනවා අභිෂේක ලැබපු බලවත් රජු කෙනෙකුට තමන්ගේ රාජධානිය ඇතුලේ කැමති කෙනෙක්ව මරන්න, දඩ ගහන්න, පිටුවහල් කරන්න බලයක් තියෙනවද නැද්ද කියලා. ඉතින් සච්චක කිසිම පැකිලීමක් නැතුව ඒකට එකඟ වෙනවා. ඔව්, ඇත්තම තියෙනවා කියලා කියනවා. හරි. ඊළඟට බුදුන් වහන්සේ උපමාවම අරගෙන අභ්‍යන්තරයට හරවනවා. ඒ පාලනය පිළිබඳ තර්කයේම සත්‍යකගේ ප්‍රකාශයට යොදනවා. උන්වහන්සේ අහනවා එහෙමනම් ඔබ රූපේ මගේ ආත්මයයි කියන නිසා මගේ රූපේ මෙහෙම වෙන්න ඕන මගේ රූපේ මෙහෙම නොවෙන්න ඕන කියලා ඔබට ඒ රූපය පාලනය කරන බලයක් තියෙනවද මෙන්න මේ තාර්කික උගුලට මුහුණ දුන්නම ඒ මහා වාදකයා සත්‍යක සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙනවා එයාට උත්තරයක් නැහැ බුදුන් වහන්සේ දෙවනි වතාවටත් ඒ ප්‍රශ්නේම අහනවා. ආයමතු නිශ්ශබ්දයි. මෙතනදි තමයි කතාවේ తත්වය අద్భుත ස්වභාවයක් ගන්නෙ බුදුන් වහන්සේටත් බයෙන් වෙවුලන සත්‍යයකටත් විතරක් පේන විදිහට වජ්‍රපාණී කියන යක්ෂයෙක් ගිනිගන්න යගදාවක් අතේ තියාගෙන අහසේ පෙනී ඉඳලා තර්ජනය කරනවා තුන්වෙනි වතාවටත් නිහඬව හිටියොත් ඔළුව හත්කඩකඩ පලනවා කියලා. ඉතින් තේරුම් ගන්න ඕන තීරණාත්මකම කාරණය තමයි මේ මේ පීඩනයේ යටතේ සත්‍යකට එකින් එක පිළිගන්න සිද්ධ වෙනවා. තමන් මගේ ආත්මයයි කියපු පංචස්කන්ධයෙන් එකක්වත් රජ කෙනෙකුට තමන්ගේ රාජධානිය පාලනය කරනවා වගේ පාලනය කරන තමන්ට කිසිම බලයක් නැති බව. රූපය පාලනය කරන්න බෑ. වේදනාව පාලනය කරන්න බෑ. සංඥා සංස්කාර විඥාන මේ කිසිවක් Tamanගේ වසඟේ පවතින්නේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. තර්කයේ සම්පූර්ණයෙන්ම බිඳවැටුණට පස්සේ සත්‍යකගේ මුළු පෞරුෂයම වෙනස් වෙනවා. අපි දැන් දකින්නේ ඒ උඩඟුකම්ම සුණු විසුණු වෙලා ඒ වෙනුවට ගැඹුරු නිහතමානී බවක් ඇති වෙන පරිවර්තනයක්. බුදුන් වහන්සේ දැන් සිද්ධ වෙච්ච දේ පැහැදිලි කරන්න හරිම ලස්සන උපමාවක් කියනවා. උන්වහන්සේ කියනවා හරියට අරටුවක් හොයාගෙන යන කෙනෙක් ලොකු කෙසෙල් ගහක් කපලා ඒකේ පොතු එකින් එක ගලවනවා වගේ කොච්චර ගැලුවත් ඇතුලෙන් හම්බ වෙන්නේ මෘදු හරයක් නැටි දේවල් විතරයි. අන්තිමට කිසිම හරයක් අරටුවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. සච්චකගේ තාර්කයත් අන්න ඒ වගේ පිටතින් බලනකොට ලොකු ශක්තිමත් වගේ පේනුනට ඇතුළත කිසිම හරයක් තිබිලා නැහැ. ඒ වෙලාවේ එතන හිටපු දුර්මුඛ කියලා ලිච්ඡවි කුමාරයෙක් තවත් බලවත් උපමාවක් ගෙනවා. ඔහු කියනවා හරියට අඬු ඔක්කොම කඩලා දාපු කකුළුවෙක් වගේ සත්‍යකට දැන් ආයෙමත් භාග්‍යවතුන් වහන්සේ ළඟට වාදයකට එන්න බෑ කියලා. ඒ කියන්නේ ඔහුගේ තර්ක කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා. මේකේ භෞතික සාක්ෂියක් විදිහට සත්‍යකගේ නලලින් දරදිය දාලා වගේ දහදිය ගලනවා. ඒත් බුදුන් වහන්සේගේ ශරීරය සම්පූර්ණයෙන්ම වියලි. මේකෙන් පේනවා අනිත් අයව දහදිය ගස්සනවා කියලා පුරසාරම් දොඩපු සත්‍යකට මොකද වෙන්නේ කියලා. ඔහු දැන් නිහතමානීව Tamanගේ මෝඩකම පිළිගන්නවා. සච්චකගේ මේ අලුතින් ඇතිවුණු නිහතමානී බවත් එක්ක කතාවේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වාදය ඉවරයි. දැන් පටන් ගන්නේ සැබෑ ඉගෙනීම. ඔහුගේ අභියෝගාත්මක සොරය නැති වෙලා ඒ වෙනුවට දැනුම සඳහා අවංක ආශාවක් ඇති වෙලා. බලන්න ඔහුගේ සොරය කොච්චර වෙනස් වෙලාද කියලා. ඔහු දැන් දිනන්න උත්සාහ කරන්නේ නැහැ. ඔහු දැන් අහන්නේ හරිම අවංක ප්‍රශ්නයක්. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් අවවාද පිළිපදින සැක දුරු කරගත් කෙනෙක් බවට පත්වෙන්නේ කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය තුල අනුන්ගෙන් ස්වාධීනව ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකට පිළිතුරු විදියට බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ හරිම ප්‍රායෝගික ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුරුවන් භාවනා ක්‍රමයක්. මේක නිකම්ම නිකම් මන්ත්‍රයක් වගේ කියන එකක් නෙවෙයි. මේක ගැඹුරු විදර්ශනාවක්. අතීත වර්තමාන අනාගත Tamange හෝ බාහිර සියුම් හෝ ගොරෝසු ඕනෑම රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් ඇතිවෙන හැම මොහොතකම නුවණින් මෙනෙහි කරන්න ඕන මේක මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා මේකෙන් කරන්නේ අපි පුරුද්දක් විදියට මගේ කියලා මේ දේවල් තදින් අල්ලගෙන ඉන්න ගැටිය ටික ටික ලිහිල් කරන එකයි මේ මෙහෙණිහි කිරීම දිගටම නිරන්තරයෙන්ම කරගෙන යනකොට ලෝකයේ ඇත්ත ස්වභාවය ඒ කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන යථාර්ථය Tamanටම අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ ඇත්ත දැක්කම පංචස්කන්ධය ගැන තිබුණු ඒ ඇලීම, ඒ බැඳීම ස්වභාවිකවම ගිලිහිලා යනවා. අන්න ඒ කලකිරීම සහ නොඇලීම, ඒ කියන්නේ නිබ්බිදාව තමයි කෙලිම දුකින් නිදහස් වෙන්න, ඒ කියන්නේ රහත් භාවයට යන්න තියෙන පාර. මේ විග්‍රහය අවසන් වෙන්නේ වාදයට පහුදා සිද්ධ වුණු දෙයකින්. සච්චක බුදුන් වහන්සේට දානයක් පූජා කරනවා. එතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා දානයක් දෙන කෙනාට ලැබෙන පිනේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඒක ලබන කෙනාගේ පිරිසිදුකම මත කියලා. රාග ద్వේෂ මෝහ දුරු කරපු බුදු කෙනෙකුට දෙන දානයේ විපාකය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ දායකයාට. ඒ කියන්නේ සච්චකට. ඒත් ඒ දේවල් දුරු නොකරපු සච්චක වගේ කෙනෙකුට දානයක් දුන්නොත් ඒකේ වැඩිම විපාක ලැබෙන්නේ ඒ දානය දුන්න අයටයි කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. අවසානයේදී සච්චක තමන්ගේ වරද සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. ඔහු කියනවා අපි මුලා වෙලා හිටියේ. අපි නොසලකිලිමත් වෙලා හිටියේ භාග්‍යවතුන් වහන්සේව වාදයකින් පරදවන්න පුළුවන් කියලා හිතපු එක ගැන කියලා. ඔහු තමන්ගේ උත්සාහය වියරු වැටුණු ඇතෙකුට හෝ ඇවිලෙන ගිනි කන්දකට අභියෝග කරනවා වගේ වැඩක් කියලා තේරුම් ගන්නවා. ඒක කරන්න බැරි තමන්ම විනාශ කරගන්න ක්‍රියාවක් බව අවබෝධ කරගන්නවා. ඉතින් මේ මුල කතාවෙන්ම අපිට ඉතිරි වෙන තීරණාත්මකම ප්‍රශ්නේ තමයි මේක. අපේ ශරීරය ඇතුලේවත්, මනස ඇතුලේවත් ස්ථිර අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ආත්මයක් හොයාගන්න බැරි නම් එහෙනම් සැබෑ ආරක්ෂාව සැබෑ නිදහස හොයාගන්න පුළුවන් කොතනින්ද මේ ඓතිහාසික සංවාදය අපේ නූතන ජීවිතවලට ආදාළ කරගන්න පුළුවන් පෞද්ගලික මෙනෙහි කිරීමක් බවට පත් කරන්නේ අනේ ඒ ප්‍රශ්නයයි